සමන මණ්ඩේකා සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තේනකෝ පන සමයේන උග්ගාහමානෝ පරිම්බාජකෝ සමන මණ්ඩිකා පුත්තෝ සමයප්පවාදකේ තින්දුකාචේරේ ඒකශාලකේ මල්ලිකාය ආරාමේ පටිවසති මාතියා පරින්වාජක පරිසාය සද්ධින් සත්ථ මත්තේහි පරින්වාජක සතේහි අතකෝ පංචකංගෝත්තපති සාවත්ති ආනික්කමේ දිවා දිවස්ස භගවන්තං දස්සනාය අතකෝ පංචකංගස්ස තපතිස්ස ඒතද හෝසි අකාලෝකෝ තාව භගවන්තං දස්සනාය පටිසල්ලීනෝ භගවාන් මනෝ භාවනීයානම් තේ බික්ඛෝනං අසමයෝ දස්සනාය පටිසල්ලේනා මනෝ භාවනීයා බික්ඛෝ යන්නෝ නාහං යේන සමයප්පවාදකෝ තින්දුකාචීරේ ඒකශාලකෝ මල්ලිකාය ආරාමෝ යේන උග්ගාහමානෝ පරිබ්බාජකෝ සමන මණ්ඩිකා පුත්තෝ තේනුපසංඛමේයන්තේ අතකෝ පංචකංගෝ තපති යේන සමයප්පවාදකෝ තින්දුකාචීරේ ඒකශාලකෝ මල්ලිකාය ආරාමෝ යේන උග්ගාහමානෝ පරිම්බාජකෝ සමන මණ්ඩිකා පුත්තෝ තේනුප සංඛමේ තේන කෝපන සමයේන උග්ගාහමානෝ පරිම්බාජකෝ සමන මණ්ඩිකා පුත්තෝ මහතියා පරිම්බාජක පරිසාය සද්ධින් නිසින්නෝ හෝති උන්නාදිනියා උච්චා සද්ද මහා සද්දාය අනේක විහෙතං තිරච්ඡාන කතං සතෙන් තියා සේයතිදම් රාජකතං චෝරකතං මහාමත්ත කතං සේනා කතං භය කතං යුද්ධ කතං අන්න කතං පාන කතං වත්ත කතං යාන කතං සයන කතං මාලා කතං ගන්ධ කතං ඥාති කතං ගාම කතං නිගම කතං නගර කතං ජනපද කතං ඉත්තේ කතං සූර කතං විසිකා කතං කුම්බට්ඨාන කතම් පුබ්බපේත කතම් නානත්ත කතං ලෝකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉති භවා භව කතං ඉති වාම් අද්දසාකෝ උග්ගාහමානෝ පරිම්බාජකෝ සමන මණ්ඩිකා පුත්තෝ පංච කංගං තපතින් දූරතෝව ආගච්ඡන්තම් දිස්වානසකං පරිසංසන්ඨ පේසී අප්පසද්දා බුන්තෝ හොන්තු මා බුන්තෝ සද්දමකත් අයං සමනස්ස ගෝතමස්ස ශාවකෝ ආගච්ඡති පංචකංගෝ තපති යාවතා කෝපන සමනස්ස ගෝතමස්ස ශාවකා ගිහි ඕදාත වසනා ශාවත්‍යං පටිවසන්ති අයන්තේ සංඤ්ඤතරෝ පංචකංගෝ තපති අප්පසද්දා කෝපනතේ ආයස්මන්තෝ අප්පසද්ද විනේතා අප්පසද්දස්ස වන්නවාදිනෝ අපේව නාම අප්පසද්දං පරිසංවිදිත්වා උපසංකමිතබ්බම් මඤ්ඤයාති අතකෝතේ පරිම්බාජකා සුන්හි අහේසුං අතකෝ පංචකංගෝ තපතේ යේන උග්ගාහමානෝ පරිම්බාජකෝ සමන මණ්ඩිකා පුත්තෝ තේනුප සංකමේ උපසංකමිත්වා උග්ගාහමානේන පරිම්බාජකේන සමන මණ්ඩිකා පුත්තේන සද්ධින් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං වේතේ සාරත්වා ඒකමන්තං නිසේදේ ඒකමන් සංනිසෙන්නං කෝ පංචකංගං තපතින් උග්ගාහමානෝ පරිම්බාජකෝ සමන මණ්ඩේඛා කුත්තෝ ඒසදවෝච චතෝහි කෝහං තපතේ ධම්මේ හේ සමන්නාගතං පුරිස පුග්ගලං පඤ්ඤාතේමේ සම්පන්න කුසලං පරම කුසලං උත්තම පත්තේ පත්තං සමනං අයෝජ්ජං කතමේ හි චතෝහි ඉද තපතේ නඛායේන පාපකං කම්මං කරෝති නපාපකං වාචං භාසතේ නපාපකං සංකප්පං සංකප්පේති නපාපකං ආජීවං ආජීවති ඉමේහි කෝ අහං තපතේ චතෝ හේ ධම්මේ හේ සමන්නාගතං පුරිස පුග්ගලං පඤ්ඤාපේමේ සම්පන්න කුසලං පරම කුසලං උත්තම පත්තිපත්තං සමනං අයොජ්ජන්ති අතකෝ පංචකංගෝ තපතේ උග්ගාහමානස්ස පරිම්බාජකස්ස සමන මණ්ඩේකා පොත්තස්ස භාසිතං නේවාබිනන්දේ නප්පටික්ඛෝසේ අනබිනන්දිත්වා අප්පටික්ඛෝසෙත්වා උත්ථායාසනා පක්ඛාමේ භගවතෝ සන්තිකේ ඒතස්ස භාසිතස්ස අත්තං ආජානිස්සාමි තේ අතකෝ පංචකංගෝ තපතේ යේන භගවා තේනුක සංඛමේ උපසංඛමෙත්වා භගවන්සං අභිවාදෙත්වා ඒකමන්සං නිසේදේ ඒකමංසං නිසින්නෝ කෝ පංචකංගෝ තපති යාවතකෝ අහෝසි උග්ගාහමානේන පරිම්බාජකේන සමන මණ්ඩිකා පුත්තේන සද්ධින් කතා සල්ලාපෝ තං සබ්බං භගවතෝ ආරෝචේසි එවං උත්තේ භගවා පංචකංගං සපතින් ඒතදවෝච එවං සම්තේ කෝතපතේ ධාරෝ කුමාරෝ මන්දෝ උත්ථානසෙය්‍යකෝ සම්පන්න කුසලෝ භවිස්සති පරම කුසලෝ උත්තම පත්තිපත්තෝ සමනෝ අයෝජ්ජහෝ යථා උග්ගාහමානස්ස පරිම්බාජකස්ස සමනවණ්ඩිකා පුත්තස්ස වචනම් දහරස්ස හේතපසේ කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්‍යකස්ස කායෝති පිනහෝති කුතෝ පනඛායේන පාපකං කම්මං කරිස්සති අඤ්ඤත්‍ර පන්දිත මත්තාම් දහරස්සේ තපතේ කුමාරස්ස මන්දස්ස උත්ථානසේය කස්ස වාචාතිතේ නහෝති කුතෝ පන පාපිකං වාචං භාසිස්සති අඤ්ඤත්‍ර රෝදිත මත්තාම් දහරස්ස හිතපතේ කුමාරස්ස මන්දස්ස උත්ථානසෙය්‍ය කස්ස සංකප්පෝ තිතේන හෝති කුතෝ පනපාතිකං සංකප්පං සංකප්පිස්සති අඤ්ඤත්‍ර විකෝජිත මත්හාන් දහරස්සේ තපසේ කුමාරස්ස මන්දස්ස උත්ථානසෙය්‍ය කස්ස ආජීවෝති පින හෝති කුතෝ පනපාසකං ආජේවං ආජේ විස්සති අඤ්ඤත්‍ර මාතෝ තඤ්ඤාං ඒවං සම්තේ කෝතපතේ දහරෝ කුමාරෝ මන්දෝ උත්තානසෙය්‍යකෝ සම්පන්න කුසලෝ භවිස්සති පරම කුසලෝ උත්තම පත්තිපත්තෝ සමනෝ අයෝජ්ජෝ යතා උග්ගාහමානස්ස පරිම්බාජකස්ස සමන මණ්ඩිකා පුත්තස්ස වචනං චතෝ හේකෝ අහං සපතේ ධම්මේහි සමන්නාගතම් පුරිස පුග්ගලම් පඤ්ඤා තේමි නචේව සම්පන්න කුසලං න පරම කුසලං න උත්තම පත්තේ පත්තං සමනං අයෝජ්ජහං අපිතිමන් දහරං කුමාරං මන්දං උත්තාන සේයකං සමධේ ගය්‍ය තිට්ඨති කතමේහි චතෝ හේ ඉද තපතේන කායේන පාපකං කම්මං කරෝතේ නපාතිකං වාචං භාසතේ නපාපකං සංකප්පං සංකප්පේති නපාපකං ආජීවං ආජීවති ඉමේහි කෝ අහං සපතේ චතෝ හි ධම්මේහි සමන්නාගතං පුරිස පුග්ගලං පඤ්ඤාපේමි නචේව සම්පන්න කුසලං න පරම කුසලං න උත්තම පත්තිපත්තං සමනං අයොජ්ජං අපිචිමන්දහරං කුමාරං මන්දං උත්තාන සේයකං සමදිගයිහ තිට්ඨති දසහික්ඛෝ අහං තපතේ ධම්මේහි සමන්නාගතං පුරිස පුග්ගලං පඤ්ඤාතේමි සම්පන්න කුසලං පරම කුසලං උත්තම පත්තිපත්තං සමනං අයොජ්ජහං ඉමේ අකුසල සීලා තාහං තපතේ වේදිතබ්බන්ති වදාමේ ඊතෝ සමුත්ථානා අකුසල ශීලා තාහං සපතේ වේදිතබ්බන්ති වදාමි ඉද අකුසල ශීලා අපරේශේෂා නිරුද්ධන්තේ තාහං සපතේ වේදිතබ්බන්ති වදාමි එවං පටිපන්නෝ අකුසලානං ශීලානං නිරෝධාය පටිපන්නෝ හෝතේ තාහං සපතේ වේදිතබ්බන්ති වදාමි ඉමේ කුසල ශීලා තාහං තපති වේදි සම්බන්ති වදාමි ඊතෝ සමුත්ථානා කුසල ශීලා තාහං තපති වේදි සම්බන්ති වදාමි ඉද කුසල ශීලා අපරිශේෂා නිරොජ්ජන්ති තාහං තපති වේදි සම්බන්ති වදාමි ඒවම් පටිපන්නෝ කුසලානං ශීලානං නිරෝධාය පටිපන්නෝ හෝති තාහං තපතේ වේදිතබ්බන්ති වදාමි ඉමේ අකුසල සංකප්පා තාහං තපතේ වේදිතබ්බන්ති වදාමි ඊතෝ සමුත්ථාන අකුසල සංකප්පා තාහං තපතේ වේදිතබ්බන්ති වදාමි ඉද අකුසල සංකප්පා අපරිශේෂා නිරොජ්ජන්ති තාහං තපති වේදිතබ්බන්ති වදාමි එවං පටිපන්නෝ අකුසලානං සංකප්පානං නිරෝධාය පටිපන්නෝ හෝති තහං තපතේ වේදිතබ්බන්තේ වදාමි ඉමේ කුසල සංකප්පා තහං තපතේ වේදිතබ්බන්තේ වදාමි ඊතෝ සමුත්ථානා කුසල සංකප්පාත් තහං තපතේ වේදිතබ්බන්තේ වදාමි ඉද කුසල සංකප්පා අපරිශේෂා නිරුද්ධන්තේ තාහං තපති වේදිතබ්බන්ති වදාමි එවං පටිපන්නෝ කුසලානං සංකප්පානං නිරෝධාය පටිපන්නෝ හෝති තාහං තපති වේදිතබ්බන්ති වදාමි කතමේච තපතේ අකුසල සීලා අකුසලං කාය කම්මං අකුසලං වචේ කම්මං පාපකෝ ආජීවෝ ඉමේ වොච්ඡාන්ති තපතේ අකුසල සීලා ඉමේච තපතේ අකුසල සීලා කිං සමුත්ථානං සමුත්ථානං තේනේ සංවොත්තං චිත්ත සමුත්ථානා තිස්ස වචනීයා කතමං චිත්තං චිත්තං පිහි බහුං අනේක විදං නානා ප්‍රකාරකං තං චිත්තං සරාගං සදෝසං සමෝහං ඊතෝ සමුත්ථානා අකුසල සීලා ඉමේච තපතේ අකුසල සීලා කුහින් අපරිශේෂා නිරුද්ධන්ති නිරෝධෝපි නේසං වුද්ධෝ ඉද තපතේ බික්ඛෝ කාය දුච්චරිතං පහාය කාය සුචරිතං භාවේති වචේ දුච්චරිතං පහාය වචේ සුචරිතං භාවේති මනෝ දුච්චරිතං පහාය මනෝ සුචරිතං භාවේති මිච්ඡා ආජීවං පහාය සම්මා ආජීවේන ජීවිකං කප්පේති එත්තේසේ අකුසල සීලා අපරිශේෂා නිරුද්ධන්ති කතං පටිපන්නෝච තපතේ අකුසලානං ශීලානං නිරෝධාය පටිපන්නෝ හෝති ඉද තපසේ බෙක්කෝ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරබතේ චිත්තං පග්ගණ්හාතේ පදහතේ uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරබතේ චිත්තං පග්ගණ්හාති පදහතේ අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය ධීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපෝරයා ඡන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති එවං පටිපන්නෝ කෝ තපති අකුසලානං සීලානං නිරෝධාය පටිපන්නෝ හෝති කතමේච තපති කුසල සීලා කුසලං කාය කම්මං කුසලං වචේ කම්මං ආජීව පාරිශුද්ධේපි කෝ අහං තපති සීලස්මින් වදාමි ඉමේ උච්ඡන්ති තපති කුසල සීලාං ඉමේච තපතේ කුසල සීලා චින් සමුත්ථානා සමුත්ථානම් තේ නේ සංබොත්තං චිත්ත සමුත්ථානා තිස්ස වචනීයා ඛතමන් චිත්තං චිත්තං පිහි බහුම් අනේක විධං නානප්පකාරකං තං චිත්තං වේතරාගං වේතදෝසං වේතමෝහං ඊතෝ සමුත්ථානා කුසල සීලා ඉමේච තපපේ කුසල සීලා කුහින් අපරිශේෂා නිරොජ්ජන්ති නිරෝධෝපිනේ සංවුත්තෝ ඉද තපතේ බික්ඛෝ සීලවා හෝති නොච සීලමයෝ සංච චේතෝ විමුක්තිම් පඤ්ඤා විමුක්තිම් යතා භූතං පජානාති යත්තස්ස තේ කුසල සීලා අපරිශේෂා නිරොජ්ජන්ති කතං පටිපන්නෝ ච තපති කුසලානං සීලානං නිරෝධාය පටිපන්නෝ හෝති ඉද තපති බික්ඛු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබතේ චිත්තං පග්ගන්හාති පදහති උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය පෙය්‍යානං අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය පෙය්‍යානං උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය භීයෝ භාවාය වේකුල්ලාය භාවනාය පාරිපෝරියා චන්දං ජනේති වායමති විරියං ආරභතේ චිත්තං පග්ගන්හාතේ පදහතේ එවං පටිපන්නෝ කෝතපතේ කුසලානං සීලානං නිරෝධාය පටිපන්නෝ හෝති කතමේච තපතේ අකුසල සංකප්පා කාම සංකප්පෝ ව්‍යාපාද සංකප්පෝ විහිංසා සංකප්පෝ ඉමේ වුච්ඡන්තේ තපතේ අකුසල සංකප්පා ඉමේච තපතේ අකුසල සංකප්පා සින් සමුත්ථානා සමුත්ථානම්පි නේසං බුත්තං සංඥා සමුත්ථානාතිස්ස වචනීයා කතමා සංඥා සංඥාපිහි බහෝ අනේක විධා නානප්පකාරකාන් කාම සංඥා ව්‍යාපාද සංඥා විහිංසා සංඥා ඊතෝ සමුත්ථාන අකුසල සංකප්පා ඉමේච සපති අකුසල සංකප්පා කුහින් අපරිශේෂා නිරුද්ධන්තේ නිරෝධෝ පිනේ සංවුත්තෝ ඉද තපසේ බික්ඛෝ විවිච්ඡේව කාමේහි පේයාලම් පඨමං ජහනං උපසම්පජ්ජ විහෙරති එත්තේතේ අකුසල සංකප්පා අපරිශේෂා නිරෝධ්‍යන්තේ කතං පටිපන්නෝච තපති අකුසලානං සංකප්පානං නිරෝධාය පටිපන්නෝ හෝති ඉද සපති දෙක්ඛෝ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගං හාති පදහති uppannānaṁ pāpakānaṁ akusalānaṁ dhammānaṁ pahānāya peyālaṁ anuppannānaṁ kusalānaṁ dhammānaṁ uppādāya peyālaṁ uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපෝරියාං ඡන්දං ජනේති වායමති විරියං ආරබතේ චිත්තං පග්ගං හාති පදහතේ එවං පටිපන්නෝ කෝ තපති අකුසලානං සංකප්පානං නිරෝධාය පටිපන්නෝ හෝති කතමේච තපතේ කුසල සංකප්පා නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ ඉමේ වොච්ඡාන්ති තපතේ කුසල සංකප්පා ඉමේච තපතේ කුසල සංකප්පා සින් සමුත්ථානා සමුත්ථානම්පි නේ සංබුත්තං සංඥා සමුත්ථානාතිස්ස වචනීයා කතමා සංඥා සංඥාතිහි බහෝ අනේක විධානානප්පකාරකාං නෙක්ඛම්ම සංඥා අධ්‍යාපාද සංඥා අවිහිංසා සංඥා ඊතෝ සමුත්ථානා කුසල සංකප්පා ඉමේච තපති කුසල සංකප්පා කුහින් අපරිශේෂා නිරොජ්ජන්ති නිරෝධෝපි නේසංවුත්තෝ ඉද තපති බික්ඛෝ විතක්ක විචාරාණං වෝපසමා පෙය්‍යාලම් ဒ ුතියං ජහනං උපසම්පජ්ජ විහෙරති එත්තේතේ කුසල සංකප්පා අපරිශේෂා නිරොජ්ජන්ති කතං පටිපන්නෝ ච තපතේ කුසලානං සංකප්පානං නිරෝධාය පටිපන්නෝ හෝති ඉද තපතේ බික්ඛෝ අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබතේ චිත්තං පග්ගන්හාතේ පදහති uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya peyyālaṁ anuppannānaṁ kusalaanaṁ dhammānaṁ uppādāya peyyālaṁ uppannānaṁ kusalaanaṁ dhammānaṁ citiyā asammosāya bhiyo bhavāya වේකුල්ලාය භාවනාය පාරිපෝරියා චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති එවං පටිපන්නෝ කෝතපති කුසලානං සංකප්පානං නිරෝධාය පටිපන්නෝ හෝති කතමේහි චාහං තපති දසහි ධම්මේහි සමන්නාගතං පුරිස පුග්ගලං පඤ්ඤාපේමේ සම්පන්න කුසලං පරම කුසලං උත්තම පත්තිපත්තං සමනං අයොජ්ජං ඉද තපතේ බික්ඛෝ අසේකාය සම්මා දිට්ඨියා සමන්නාගතෝ හෝති අසේකේන සම්මා සංකප්පේන සමන්නාගතෝ හෝති අසේකාය සම්මා වාචාය සමන්නාගතෝ හෝති අසේකේන සම්මා සම්මන්තේන සමන්නාගතෝ හෝති අසේකේන සම්මා ආජීවේන සමන්නාගතෝ හෝති අසේකේන සම්මා වායාමේන සමන්නාගතෝ හෝති අසේකාය සම්මා සතිය සමන්නාගතෝ හෝති අසේකේන සම්මා සමාධිනා සමන්නාගතෝ හෝති අසේකේන සම්මා ඥානේන සමන්නාගතෝ හෝති අසේකහාය සම්මා විමුක්තියා සමන්නාගතෝ හෝති ඉමේහි කෝ අහං තපතේ දසහේ ධම්මේහි සමන්නාගතං පුරිස පුද්ගලං පඤ්ඤාතේමේ සම්පන්න කුසලං පරම කුසලං උත්තම පත්තිපත්තං සමනං අයොජ්ජන්ති ඉදම වෝච භගවා අත්තමනෝ පංච කංගෝ තපති භගවතෝ භාසිතං අබිනන්දේති සමන මණ්ඩික සුත්තං අට්ඨමං